ආසලං කරනවා නම් දැන් වැටෙන්නේ. මට හොඳට ඉස්සරහ පේන්නේ නැහැ. නමුත් ඒකට කලබල වෙලා මොකද කරන්නේ? කලබල වුණා නම් අපි හිතනවා ඒක මේ සදාචාරයක් කියලා, අපි හිතනවා මේක හැදියාවක් කියලා. එහෙමම නැහැ. වචනාංශයේ විශේෂයෙන්ම නැත්නම් අපේ සාරිපුත්‍ර සාන්ත අපිට මතක් කරලා තියෙනවා. දැන් තමයි ප්‍රඥා නැති බව දන්නවා. නමුත් ඒකට ඕනනම් සැලෙන්න පුළුවන්, ඕනනම් නොසැලෙන්න පුළුවන්. නොසැලී ඉන්නවා නම් ඒක තමයි තල තුනක් කරන්නේ. ඒ තමයි සතියේ පණපෙවීම. ඒක තමයි මේ උපේක්ෂාවට අපි ආරාධනා කරන ගැටි මේ හරිය අමාරුයි. ඔය ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා සංඥා කෙනෙක් නැති කෙනෙකුට කියන්න ගත්තොත් එහෙම නැත්නම් ආරම්භක කෙනෙකුට මේක කිව්වොත් පැටලෙනවා. නමුත් කරගෙන යන ඇත්ත හුඟව දෙනෙක් හිර වෙලා තියෙන බව නම් මම හොඳට ඕම දන්නවා. ඒක මොකද හේතුව ශ්‍රද්ධාවේ ඉන්නකොට අසද්ද මොහොතක් ආවොත් අපි කාට හරි ඒක හේතු කරලා කාට හරි දෝෂයක් කියන්න හදනවා මිස අශ්‍රද්ධාවක් දැකිය යුතු ධර්මතාවයක් කියලා අපි හිතා ගන්නව අඩුයි. රුචිතකමක් හිතට ආපුවාම අපි ඒකට හේතු කාරණා හොයලා අනුන්ට ඒක හේතු දෙන්න හදනවා, වැරද්ද පටවන්න හදනවා කැකිලි රජුරෝ වාගේ. මිස මේ මගේ හිතේ තියෙන කුසීත අවස්ථාවක් කියලා බාර ගන්න අපි ලෑස්ති නැහැ. ඒකම අසතියෙන් ගත ගත කරනවා ප්‍රමාදයට ගත කෙරුවට නොසැලී ඉන්න පුළුවන් ගතියක් අපි ළඟ තියෙනවා එතකොට උපේක්ෂාව වැඩෙන්නේ කියලා අපි අපිව පරීක්ෂාවට ලක් කරන්න කැමති නැහැ අපි කොච්චර සත්‍ය සමාධිය ඇති කරන්න උත්සාහ කළත් සමාධි නැති වික්ෂිප්ත හිත එනවා ඒක කිසි ප්‍රශ්නයක් නෙමෙයිකට නොසැලී ඉන්න පුළුවන් ගතියක් මනුස්ස හිතේ තියෙනවා තිරසෙනකොට ඒක නෑ පිං ඇතියත් අන්න තියෙනවා මේකයි නෛර්යානිකත්වයේ තියෙන ධර්මතාවය මේකයි උපේක්ෂාවට තියෙන ධර්මතාවය කිය අර සැලෙන හිතක් බලාගෙන නැදහටිටින් බලනවා මේ තමන්ට මෝඩකම පහළ වෙනවා දන්නවා මේ වෙලාවේ හරියට විය යුතු දේ උනේත් නෑ වෙන්නේත් නෑ අයේවත් නොසැලී ලියන්න පුළුවන් ගතිය එනවනම් එනිම උපේක්ෂාව එන්න පටන් ගත්තාම එතින්දි තමයි ඇත්ත ඇත්තටම අපේ සක්කාය දිට්ඨිය ඉස්ලාම අභියෝගයට ලක් වෙනවා. එතෙන් තමයි අපි මෙතෙක් කල් ගෙනාවු අනමිතිය අපේ රුචි අරුචිකන් ටික අපේ මනාපමනාපකම් අභියෝගයට ලක් වෙලා ධර්මතා ලෝකේ පවතින ධර්මතාවයට ඉඩ දීලා අපේ රුචි අරුචිකන් ඉස්සර කරන්නේ නැතුව විනිශ්චයකට හදිසි වෙන්නේ නැතුව හදිසි ප්‍රශ්නට බඩාපණින් නැතුව ඉවසලා මේ වෙන සෑම දෙයක් තුළම ධර්මතාවයක් තියෙනවා. මේ සෑම දෙයක් තුළම නැසලී බලන හිතියෝ සැලීලා බලනවට වැඩිය විනිශ්චය කරගැනීමේ ශක්තියක් තියෙනවා. ඒ නිසා උපේක්ෂාව ගැන කතා කරනකොට එතකොට කතා කරනවා උපේක්ෂාවේ ලක්ෂණ විදිහට පටිසංඛාන ලක්ෂණය කියලා යමක් විනිශ්චය කිරීමේ වඩා සුදුසුකමක් තියෙන උපේක්ෂා පුද්ගලයා. සිද්ධියට පැනලා සිද්ධිය ගැන කලබල වෙන එක නම් විනිශ්චයට පණිනව වැඩි. නමුත් වෙන විනිශ්චය yaadෙන්නේ නැහැ. ඒ නිසා මේ ශ්‍රේෂ්ඨ අධිකරණ විනිශ්චයකාරවරයෙක් වගේ දෙපැත්තේ කාරණා හොඳට සලකලා බලලා කිසිම පැත්තක් ගන්නේ නැතුව හොඳට සාක්ෂිය ඇහෙන්න ඇරලා ඒකට වෙන්න තියෙන විරුද්ධ මත ඇහෙන්න ඇරලා හොඳට විවේකීව තීන්දුව ගත්තොත් අපිට නික මධ්‍යස්ථ තීන්දුවක් ඒ තීන්දුව රට්ටුත් පිළිගන්නවා. විත්තිපක්ෂයත් යුක්තිපක්ෂයත් පිළිගන්නවා. ලා දෙනවා. අනිත් වගේ මේ කලබල වෙච්ච වෙලාවට ක්‍රොස් කටේවත් අත දාගන්න බැරුව ඉන්න වෙලාවේ වහා තීන්දුව ගන්න ගියොත් ඒ තීන්දුව yaadෙන්නෙත් නෑ අපිට කර්ම රාශියක් රැස් වෙනවා. අන්නේ වෙලාවට බොහොම උපේක්ෂා වෙලා මැදහත් වෙලා මේකෙදිත් මොකකද ධර්මතාවයක් මේ පේන්නේ මේ ධර්මතාවය මම කවදා හරි දැනගන්න ඕනේ. නැතුව කවදාකවත් සතිය දිනු වෙන්නේ නෑ. කවදාකවත් උපේක්ෂාව දිනු වෙන්නේ නෑ කියලා ඒක දිහා හොඳට අනුන්ගේ දෙයක් බලනවා වගේ මේ අධර්මයේත් මේ අසාධාරණයේත් මේ අසතියෙත් මේ එහෙම නැත්නම් අශ්‍රද්ධාවෙත් මේ කුසීතකමෙත් මේ වික්ෂිප්ත වෙච්ච ගතියේ මේ මෝඩකමෙත් මුලක් මැදක් අගක් තියෙනවා. ශ්‍රද්ධාවේ මුල මැදක තියෙනවා වගේ. වීර්යයට මුල මැදක කියලා එකක් තියෙනවා වගේ. සතියට මුලක් මැදක් අගක් තියෙනවා වගේ. සමාධියට මුලක් මැදක් අගක් තියෙනවා වගේ. ප්‍රඥාට මුලක් මැදක් අගක් තියෙනවා වගේ ප්‍රතිපක්ෂ ධර්ම වලටත් තියෙනවා. අන්න ඒක බැලීමෙන් තමයි අපට මේකේ සංස්කාර ස්වરૂපේ. මේ ඇති වෙලා නැති වෙන දේවල්. තෝරන බේරන ගතිය පොඩ්ඩකට පාවා දීලා මේ විශේෂය අපි තක්ෂණයක් පමා වෙනවා නම් ඒකට පමාව නෙමෙයි පාවිච්චි කරන්නේ අපේ ශාසනයේ විසනොයි කියලා. කන්ති කියලා. තිතික්ෂාව කියලා. කන්ති පරම පරමං තපෝති චික්ඛා නිබ්බාණං පරමං වදන්ති බුද්ධා කියලා දෙයක් එනකොට ඒකට කඩා බැලලා වහා තීන්දුව කරන ගතිය වෙනුවට මධ්‍යස්ථෝ පොඩ්ඩක් බලලා ඒකේ යුක්ති යුක්ති තෝරලා තීරුම් කරගන්න පුළුවන් තරම් අපිට ඉවසීමේ ශක්තියක් තියෙනවනම් ඒක ඉස්සලාම ඇති කරලා දෙන්නේ මේ සති මාත්‍රයෙන් තමයි. ආස්වාසේ එනකොටම අලුතෙන්ම අද ඉපදිච්ච බබේ කලුතෙන් හුස්ම ගන්නකොට කොහොමද බලන්නේ කියලා අලුත්ම නැවුම් හිතකින් අපිට බලන්න පුළුවන් වෙන්නේ. ප්‍රසවාසයේ එනකොටම සම්පූර්ණ අලුත් හිතකින් තරහක් යනකොටත් ඒක දිහා බලන්න. ශබ්දයක් ඇවිල්ලා හිත කලබල වුණත් ඒක දිහා අලුතෙන් බලන විදියට. බලන්න පුළුවන් ලොකු ඉවසීමේ ශක්තියක් අවශ්‍යයි. තිතික්ෂාවක් අවශ්‍යයි. ආන්නේ තිතික්ෂාවේ කියලා පැමිණීම තමයි tempat වීම තමයි මෙතන උපේක්ෂාව වශයෙන් සඳහන් කරන්නේ. නමුත් මේක සඳහා පර්යංකයම අවශ්‍ය නැහැ. මේක විස්තර සහිතව බලන්න පුළුවන් කැඳේ ගල බේර වගේ තත්ත්ව එනවා. නමුත් එදිනදා ජීවිතයේ අපි ඉන්න මේ වගේ සිද්ධියක් වෙනකොට ඇතුළතට නැමෙන ගතියක් එනවා නම් අපිට තේරෙන්න පටන් ගන්නවා හැම චිත්තක්ෂණයකම අපිට මේ අවස්ථාව තියෙනවා. මේ ප්‍රස්ථාව තියෙනවා. ආනේ ප්‍රස්ථාවට අපි සූදානම් නැතුව හිටියොත්, ලෑස්ති නැතුව හිටියොත් යෝගාවචරයි කියන්න බෑ. යෝග වෙලා නෙවෙයි කියන එතකොට භෝග වෙලයි කියේ. කාම සම්පත්තියට භෝග වෙච්ච වෙලාවට අපිට මේක යෝග වෙන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරයි කියලා කියන්නේ එලඹ සිටි 100ෙන් ගත කරන්න ඕනේ. ඊගාව චිත්තක්ෂණේ මොන දේ වුණත් මට නැවුම් හිතකින්, පූර්ව නිගම වලින් තොර හිතකින්, ප්‍රතික්‍රියා රහිත හිතකින් අනේ මේක මේ සති මට්ටමේ බලන්ට ලැබේවා. එහෙම නැත්නම් මේක ප්‍රේක්ෂා මට්ටමින් බලා ගන්න ලැබේවා කියලා ඕනම සිද්ධියක මුලමැද අග තුන බලන්න පුළුවන්කම තියෙනවනේ. ඒක තමයි ඇත්තටම මේ ධර්මයේ තියෙන අකාලික ස්වરૂපය. කල් නොයවා ප්‍රතිඵල දෙන ගතියට කෙටිම කෙටි මාර්ගය වෙනවා. සමහර විටක මම ඉදිරිපත් කරන ක්‍රමයේ ගැඹුරුයි එහෙම නැත්නම් තේරුම් ගන්න අමාරුයි කියන චෝදනාව නම් එන්න ඉඩ තියෙනවා. හරිය රසයකින් මම මේ හැබැයි කියන්නේ. දුවන් තරම් මේ විදිහට ජීවිතය දිහා බල බලා ඒ රසය තේරුම් අරගත්තොත් අපි මේ සරුවච්චන් වහන්සේත් එක්ක සවැත්තුර ජේතවනාරාමේ නෑ කියලා කිසිම කනගාටුවක් නෑ නේ අපි ඉන්නේ ලංකාවේ බව දන්නවා අවුරුදු 2551 කුත් ඊ වෙනකොට මාස 5 කුත් දින 23ක් ගත කළා කියලා. ප්‍රශ්නයක් නෑ. ඒ කාලේ සහ ඒ දේශීය වෙනස නැතුව අපිට ප්‍රසන්න මනසකින් ගත කරන මේ උපේක්ෂාව කියලා කියන්නේ නෝන්දල්කමක්වත් මේ උපේක්ෂාව කියලා කියන්නේ බය ආදුකමක්වත් මේ උපේක්ෂාව කියලා කියන්නේ වහා තීන්දුව කරන්න බැරි තරම් කොන්දපන්නේ තිකමක්වත් නෙවෙයි. බුද්ධ ආදී උත්තරමන්නාන්සලා ගමන් කළ සාදු සම්මත කරා. නමුත් ඒ හුඟා කරගෙන සත් සත්පුද්ගල කේලායන පුද්ගලෝ අපිට හරියට දොස් කියනවා. එතකොට මේ කල යුතු වෙලාවේ හරියට වැඩේ කරන්නේ නැති, තීන්දුව කරන්නේ වහා විනිශ්චය කරන්නේ නැහැ කියලා. ඒකට අපිට එහෙම බැඳිලා නැහැ අපි. කිසිම කෙනෙකුට අපි බැඳිලා නැහැ. වැරද්දක් තියෙනවා නම් අපිට තියෙන්නේ අපි පරිස්සම් කියලා දුගාන නිස්සද්ද භාවයේ තිතික්ෂාව ඉවසලා මේ කාරණාය තේරෙනකන් පොඩ්ඩක් ඉවසලා ඉන්න එක. ඉවසලා හිටියොත් ඒක දිනපු යුද්ධයක් වගේ. අර වෙලාවක කියලා පක්ෂයක් අරගෙන ඒකෙදී අපි ඒ කෙලස් කන්දර කර දෙනවට වැඩිය ඒ අපන්නකව, අවිරුද්ධව, අරණව, එනතන සාමිචි ප්‍රතිපන්නව. ගත කෙරුවට බුද්ධ ධර්මයෙන් අපිට දොස් එන්නේ නැහැ. නමුත් දැන් බුදු වෙලා වගේ ඉන්න සමහර පඬිතුයෝ නම් අපිට දොස් කියන්නේ ඉඩ තියෙනවා. ඇයි මේ වෙලාවේ හදිස්සියේ මේ තීන්දුව ගත්තේ නැත්තේ කියලා. අපි උත්සාහ කරනවා අපි කාටවත් වග වෙන්න නෙමෙයි තියෙන්නේ අපේ සීල සමාධි ප්‍රඥා පූර්ණ වැඩපිළිවෙලකයි අපි ඉදිරිය තියෙන්නේ. අන්නේම කරනකොට පුළුවන් තරම් මේ බ්‍රහ්ම විහාර උපේක්ෂාව හෝ කලංග උපේක්ෂාව හෝ එහෙම නැත්නම් මේ කියන බොජ්ජංග උපේක්ෂාව පිළිබඳව දේශනීය සඳහන් වෙන දේවල් කියවනකොට හරි ගැඹුරක් පේනවා. බැරිම තැන ඔය විශේෂයෙන්ම මම දේශනා හමාර කරන්න ඉස්සලා මතක් කරන්න කැමතියි. මෛත්‍රියෙන් වැඩ කළ බැරි නම්, ඊට කරුණාවෙන් දුක්ඛිත සත්‍යය කොට දාන්න කටයුතු කළත් බැරි නම්, වෙච්ච දේ හොඳයි කියලා මුදිතාවෙත් කරන්න බැරි නම් අන්තිමට සරුවචනන්සේ සඳහන් කරන්නේ උපේක්ෂා ප්‍රඥා වීරණේ වඩන්නේ. ඒක ඉතින් සඳහන් කරන්න කියනවා කම්මස්ස කෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි තස්ස දායාදෝ භවිස්සාමි इति මේ ලෝකයේ සියලු දෙනාම කම්මස්සකෝ කම්ම දායාදෝ තමන්ගේ තමන්ගේ කර්ම අනුවයි මේ දේවල් සිද්ධ වෙන්නේ ඒ ඒ ඇත්තන්ට ලැබෙන්නේ ආණ්ඩුවෙන් හම්බෙන සලාක කූපන් ක්‍රමයටවත් වෙන මොනවාක්වත් ක්‍රමයක් නෙවෙයි තම තමන්ගේ කර්ම දායාද යනවා. කර්ම බන්දු එයත් තමන්ගේ ඥාතීන් වශයෙන් පවත්න්නේ මමත් පවත්න්නේ කර්මෙමයි. කම්ම බන්දු කම්ම යෝනී කර්මේ පටන් අරගෙනමයි මේකේ තියෙන්නේ. කම්ම පටිසරණෝ අපිට සරණෙට තියෙන කර්මේ පමණයි යම් කම්මං කරිස්සාමි තස් දායාදෝ භවිස්සාමි. යම් යම් කර්ම රැස් කෙරුවා නම් ඒකේ විපාක. නැත්නම් ආනිසංසය ඇත්තෝ කරා යනවා මිස අපි කලබල වුණයි කියලා පපුවේ අත් දෙක ගහගෙන ඇඬුවයි කියලා හෝ නැත්නම් සිප වෙලඳ ගත්තයි කියලා ඒ කර්ම වේග නතර කරන්න බෑ. ආනේ එහෙම කියලා අපි පුළුවන් තරම් අර අර මධ්‍යස්ථ භාවයට වහා නොකපෙන ගතියටපත් වෙන්නේ නිකම්ම නිකන් අත් දෙක බැඳගෙන නෙවෙයි ඒකට කියනවා අඥාන උපේක්ෂාව කියලා. බුබ්බඩකමට බයට අත දාන්න පරිකමට කරන තියෙන අඥාන උපේක්ෂාව කියලා. මෙතන ඥානවන්ත උපේක්ෂාව කියලා කියන්නේ මෛත්‍රියෙන් කළ හැක අපි කරනවා. කරුණාවෙන් කළ හැක කරනවා. මුදිතාවකින් කළ හැක කරලා අපි හිතන අපි සර්ව බලධාරී නැති නිසා සරුවච්ච නැති නිසා සමහර කොටස් අපට කරන්න බෑ. ඒ දේවල් ඒ ඒ ආකාරයට යන්න නම් මෙත්ත කරුණා මුදිතාවලින් මේරිච්ච හිත අවසාන උපේක්ෂාවට යනවා. මෙතන මේ සඳහන් කරන බොජ්ජං අංගුපෙක්කාව ඊටත් විදිහ බොහෝම ගැඹුරු තත්ත්වයක් වෙනදන කතා කරන්නේ. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ අනිකු සෑම කුසල් ඒ වගේම උපනිෂේ සම්පatti දක්ෂතා උගාක් මොරච්ච කෙනෙකුට තමයි මේ උපේක්ෂාව කියන එක අත්දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒක කරනකොට අපි නිතරම මේ වීර චරිත කියවන්න ඕනේ. මහරහතන් වහන්සේලා, පසීබුදුරජාන් වහන්සේලා, සම්බුදුරජාන් වහන්සේලා තම තමන්ගේ ගුණ චරිත රැකගෙන යන්න මොන තරම් සතියෙන් මේ උපේක්ෂාවෙන් වැඩගත්තද? අන්නේ සති උපේක්ෂා දෙකෙන් පන්නර ලැබපු සමාජය තමයි අපේ බුදුහාමුදුර සාදු කියලා පිළිගන්නේ. සමාජයක් ලැබුණු පළියට ටික සතියෙන් සහ උපේක්ෂාවෙන් පන්නර ලැබලා නැත්නම් මිච්ඡා වෙන්න ඉඩ තියෙනවා. හැම වෙලාවෙදීම සතිය මුලනම් උපේක්ෂාව අගනම් හැම මූල ධර්මයක්ම සමාධිය පදනම් කරගත්ත හැම මූල ධර්මයක්ම සතියෙන් සහ උපේක්ෂාවෙන් පන්නරේ ලැබුවොත් ඒ කාන්තේම මේ වෙලාවේ නිවන් නොලැබුවාට නිවනේ කියන මිදීම නිවනේ කියන විමුක්තිය තදංග වශයෙන් ඒ ඒ චිත්තක්ෂණේ දක්ව ගන්න පුළුවන්. ඒ ඊගා චිත්තක්ෂණේ සාතිකයක් නැහැ මොකද ඒව පිරෙන්න ඕනේනේ පාපහු නොයනා විදියට මාර්ග ඥානකින් සාක්ෂාත් කරගන්න. නමුත් ඒ කරන කරන වෙලාවේ තමයි තේරෙන පටන් ගන්නවා එතන එතන ලබන්න පුළුවන් විමුක්තියක් තියෙනවා. අන්නේ විමුක්තිය ගැස කැවිලා ගැම්මාවට පස්සේ තමයි මේක මාර්ග ඥාන කියලා වර ඵල ඥානයකට යන්න පුළුවන් වෙන්නේ. පිටිව ගියත් නම් මේක තේරෙනවා කොච්චර ලස්සනද බුදුහාමුදුරුවෝ මේවා අපිට කියලා දීලා තියෙනවද? නැතිවත් අන්න මේකෙන් ධෛර්යයක් ඇති වෙනවා. එහෙම නැතුව මේ ගැඹුරු ධර්මයක් කරන්න බෑ කියලා පශ්චාත්තාප කිරීම අදහස නෙවෙයි මේ කරුණ ඉදිරිපත් කරන්නේ. නිසා බණ භාවනා කරන්නත්ව කල්පනා කරන්න ඕනේ. අපි මේ ගෙනාපු දේවල් දවසින් දවස ගරු සරු කුසල් බවටපත් වෙන්න මෙතුවක් කල් කරගන්න බැරි වෙච්ච ඒ උසස් ධර්ම. සීලය රකින්න කෙනා අදි සීලය, චිත්ත භාවනා කරන කෙනා අදි චිත්ත භාවනා, ප්‍රඥා භාවනා කරන කෙනා අදි ප්‍රඥා භාවනාවට යන්න පියේ ධර්ම කොටස ලං කරන